මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදිවස්තුංග ශීලයේ සමාදන් වෙන নমස්කාරය කියන बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि इत्याम्पि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि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 සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා තිසරණේන සද්ධින්නා ජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ කම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්ති දේවතා සද්ධම්මං නිරාජස්ස සනන්තු සංඝ මුඛ්ඛදං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 विरुल्लमूलसन्तानं निग्रोधनिगमालुतो अमितानं पसहन्ति यो मिन्तानं न දුක්ඛීති සදහවත් පින්නතුනි කෙනෙකුට සැපත මෙන්ම විපත ළඟා කර දීමේ හැකියාවක් මිත්‍රයෙකු තුල තිබෙනවා කල්යාණ මිත්‍රයා නිසා සැපතත් පාප මිත්‍රයා නිසා විපතත් සැලසෙනවා. නියම මිත්‍රයෙකු වීමේ ආනිසංස තේරුම් ගන්න උපකාර වෙන ගාථා පෙළක් මිත්තානිසංස සූත්‍ර නමින් අපේ පිරිත් පොතට එකතු වෙලා තියෙනවා. විපත්ති දුරු කරලා සම්පatti ළඟා කරගන්න මේ පින්නතුන් සත්‍යානා කරන කරවන ඒ සූත්‍රයේ අගට එන ගාථාවයි අද අපි ඉස්සරහට ගත්තේ මාතෘකාව හැටියට. මේ කියන මිත්තානිසංස සූත්‍රය ඇත්ත වශයෙන්ම දකින්න ලැබෙන්නේ ජාතක පාළියේ මූගපක්ඛ ජාතකී. මූගපක්ඛ ජාතකය අද බොහෝ දෙනා හඳුන්වන්නේ තීමිය ජාතකය නමින්. එතකොට මේ තීමිය ජාතකය මේ මේ ගාථා ටිකට අදාළ නිදාන කතාව දැකීම වශයෙන් අපි ටිකක් කෙටියෙන් කිව්වොත් අපේ බෝධිසත්වයන් වහන්සේ එක් අවස්ථාවක බර්ණස් නුවර කසී රජුගේ පුත්‍රයා හැටියට ඉපදිලා තේමිය කියන නම ලැබුවා. ඒ තේමිය කුමාරයා ලදරු අවධියේදීම ජාති ස්මරණ ඥාණය මතු කරගෙන මතු කරගත්තාම සිහිපත් වුණා ඊට හුඟා කෑත අතීතයේදී ඒ නුවරම විසි අවුරුද්දක් රජකම් කරලා 80000ක් අවුරුදු નિરાදුක් විඳ බව. ඒක තේරුම් අරගෙන Tamanටත් රජකම ලැබීය කියන බයට ඒ දෙව්දුවකගෙන් ලැබුණු උපදේශක් අනුව ඒ කුඩා ලදරු කුමාරයා අදිෂ්ඨාන කරගත්තා අවිදින්න බැරි පිලෙක් බීරෙක් ගොළුෙක් හැටියට ඉදිරි කාලය ගෙවන්න. ඉතින් මව්පියන් මේකුත් උත්සාහ කළත් ඒ අදිෂ්ඨානීය දැඩිව ඒ අදිෂ්ඨානීය පිහිටලා හිතියන්න බැරි තරම් දුක් වේදනා කරදර මැද්දේ Tamanගේ අසුචියේ ගැලෙමින් අවුරුදු 16ක් ගෙව්වා. අන්තිමේදී රජතුමා කලකිරිලා මේ පුත්‍රයා ගැන මේ කාලකන්ණි පුත්‍රයා ගෙනහිල්ලා කැලෑවකට අමුසොණකට ගෙනහිල්ලා වල්ලාන්න කියලා සුනන්ද කියන රථාචාර්යාට නියම කළා. මේ සුනන්ද කියන රථාචාර්යත් තේමිය කුමාරයා රථයක ඉඳුවාගෙන ඈත කැලයකට ගෙනහිල්ලා රථේ නවත්වලා වලක් හාරන්න පටන් ගත්තා. වල හාරන අතරේ තේමිය කුමාරයා හිමීට තමන්ගේ අතපය දික් කරලා නැගිටින්න පුළුවන් බව තේරුම් අරගෙන අර වල ළඟට ගිහිල්ලා වේ රථාචාර්යාට කිව්වා මා පිලෙක්වත් බීරෙක්වත් ගොළුෙක්වත් නොවේ එහෙම කියලා ඒ අර පිය රජු වල්ලාන්නේ කිව්වට මොකද මම මෙහෙම කෙනෙක් කියලා කිව්වහම එහෙම කිව්ව නමුත් ප්‍රිය දුරා ටිකක් සැක කළා බය වුණා මේක නොකල හිටීමෙන් රාජ උදහසට ලක් වේදෝ කියලා ටිකක් ඇලිමැලි කරන බව පෙනිලා තීමිය කුමාරයා ප්‍රකාශ කළා තථාචාර්ය ඔබ මගේ පියාගෙන් යටත් වැසියෙක් යටත් සේවකයෙක් හැටියට ඉඳගෙන මා මැරීම හරියට තම හෙවණැලට හිටගත්තු ගහක අත්තක් කපනවා වගේ වැඩක් කියලා. ඒක මිත්‍රාද්‍රෝහී වීමක් කියලා කිව්වා. අන්න ඒකට අනුව තමයි ඊළඟට ඒ ගාථා පිළින් මිත්‍රාද්‍රෝහී නොවීමේ ආනිසංස ඒ තේමිය කුමාරයා ප්‍රකාශ කළා. ඒ ගාථා ඊටම සරලයි මේ පින්නතුන් කොතිකුත් අහලා කියවලත් ඇති. අපි මේ අවස්ථාවේ තියෙන්නේ ගාථා ටිකක් ඉදිරියට ගත්තොත් පහූත භක්ඛෝ භවති විපවුත්තෝ සටාදරා බහූනං උපජීවಂತಿ යෝ මිත්තානං නදුභති යමෙක් මිත්‍රයින්ට මිත්‍රාද්‍රෝහි නොවේද යමෙක් මිත්‍රාද්‍රෝහි නොවේද හෙතෙම තමාගේ නිවසින් පිටත ගියේ බොහෝ ආහාර පාන ලබන්නෙක් වේ ඒ වගේම බොහෝ දෙනා ඔහු ඇසුරු කරගෙන ඔහු පීඨ කරගෙන ජීවත් වෙත් ඒ පළවෙනි ගාථාව ඊළඟට යම් යම් ජනපදං යාති නිගමේ රාජධානියෝ සම්බත්ත පූජිතෝ හෝති යෝ මිත්තානං නදුබති යම් කෙනෙක් මිත්‍රාද්‍රෝහි නොවේද ඔහු යම් යම් ජනපදයකට නියම් ගමකට රාජධානිකට එයිද ඒ හැම තැනම පුදනු ලබන්නේ වේ නිගමේ රාජධානියෝ සම්බත්ත පූජිතෝ හෝති හැම තැනම පූජිත වෙනවා ඊළඟට ඊළඟ ගාථාවේ කියනවා නාස චෝරා පසහන්ති නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ අමිත්තේ තරති යෝ මිත්තානං නදුබති යමෙක් මිත්‍රද්‍රෝහි නොවේද ඔහුව ඒ සොරුන් සොරකම් කිරීම ආදියෙන් ඔහුව යටත් කිරීමට නොහැකි වෙත් නාස චෝරා පසහන්ති ඒ වගේම නාති මඤ්ඤේති කත්තියෝ රජු ඔහුට ඔහුට නිග්‍රහ නොකරයි සබ්බේ අමිත්තේතරති සියලුම සතුරන් ජය ගැනීමට ඔහු සමත් වෙනවා. මේ ගාථාව. ඊළඟට අකුද්ධෝ සඝරංේති සභාය පටිනන්දිතෝ ඥාතිනං උත්තමෝ හෝති යෝ මිත්තානං නදුභති. යම් සභාවකට ගියේ ඒ මිත්‍රාද්‍රෝහි නොවන පුද්ගලයා යම් සභාවකට ගියේ එහිදී සතුටටපත් වී නොකිපි තමන්ගේ නිවසට පැමිණේ. භායපටි නන්දිතෝ නාතිනං උත්තමෝ හෝති වගේම නාතීන් අතර උතුමෙක් බවටපත් වෙනවා ඊළඟට සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සදාරවෝ වන්නකිත්ති භතෝ හෝති යෝ මිත්තානං නදුභති ඒ මිත්‍රයා ඒ මිත්‍රද්‍රෝහී නොවන මිත්‍රයා අනිත් අයට සත්කාර කිරීමෙන් තමනුත් සත්කාර ලැබීමට සුදුසුෙක් වෙයි. සක්කත්වා සක්කතෝ හෝති. ගරු හෝති සදාරවතු අනිත් අයට ගරු කිරීම තුලින් තමනුත් ගෞරව ලැබීමට සුදු වේ සදාරව වේ ඊළඟට සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සදාරවෝ වන්න කිත්ති භතෝ හෝති වර්ණනා ඒ වගේම කීර්තිය ආදිය ඒ තනත්තාට හිමි වෙනවා අන්න ඒකයි ඊළඟ ගාථාවේ ඊළඟට කියනවා පූජකෝ ලභති පූජං වන්දකෝ පටිවන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝ මිත්තානං නදුබති. පූජා ලැබිය යුත්තන්ට පූජා කරලා තමනුත් පූජාව ලබනවා. පූජකෝ ලබතේ පූජං. වන්දකෝ පටිවන්දනං. වන්දනා කරන කෙනා තමන් වන්දනා ලැබීමට සුදුසෙක් වෙනවා. යසස් පරිවාර සම්පත්තියටත් කීර්තියටත් පැමිණෙනවා. ඒ අර කියාපු මිත්‍රද්‍රෝහි නොවන පුද්ගලයා. ඊළඟට අදි යථාපජ්ජලති. අදි යථාපජ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යෝ මිත්තානං නදුබති ගින්න මෙන් තේජසින් දිලිසෙනවා දෙවියන් මෙන් බබලෙනවා ඒ මිත්‍රාද්‍රෝහි නොවන පුද්ගලයා ඊළඟට අදි යථා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති ශ්‍රී සම්පත්තිය ඔහු අතහැර යන්නේ නැත කියන ඒ කාරණයයි ඒ ගාථාවේ කියන්නේ ඊළඟට ගාවෝ තස්ස පජායන්ති කෙත්තේ වුත්තං විරූහති බුත්තානං ඵලමස්නාති යෝ මිත්තානං නදුබති මිත්‍රාද්‍රෝහි නොවන පුද්ගලයාගේ ගව රැළ වැඩෙනවා ඊළඟට කෙතෙහි වපුල බීජ හොඳින් වැඩෙනවා වගා කළ දෙහි අස්වැන්න භුක්ති විඳිනවා එයාම එකක්ම රහානි සංස්කෘතියට දැක්වෙන්නේ ඊළඟට දරිතෝ පබ්බතාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ඨං ලබති යෝ මිත්තානං නදුපති මිත්‍රද්‍රෝහි නෝනු පුද්ගලයා යම්කිසි පර්වත විවරයකින් හෝ පර්වතයකින් හෝ ගසකින් හෝ වැටුනොත් ප්‍රතිෂ්ඨාව පිහිට ලබනවා විපතකටපත් වෙන්නේ නැහැ අර මිත්‍රද්‍රෝහි නොවීමේ ඒ ගුණය නිසා චුතෝ පතිට්ඨං ලබති ඊළඟට ඔන්න අපේ ගාථාවට එන අවසාන ගාථාවට විරූල මූල సంతානං නිග්‍රෝධමිව මාලුතෝ අමිත්තානප්පසහන්ති යෝ මිත්තානං නදුබති ඒ කියන්නේ හරියට මුල් ඇදුණු මුල් ඇටුවන් දැස්ස නුගරුකක් කුණාටුවකින් හොලවන්න බැරුව වගේ සතුරන්ට ඔහු යටත් කරන්න බැරිය. කියලා ඔන්න ওই විදිහට මිත්‍යානිසංශ 18 10ක් අඩංගු වෙනවා අපේ පිරිත් පොතේ. ඒ ළඟෙම පිරිත් පොතේ සඳහන් වෙනවා මෙත්තානිසංස කියලා. ඒ මෙත්තානිසංස සූත්‍රයට අදාළ කොටස් අපි මීට කලින් දේශනා දෙකකම උනන්දු අයට ඒවා අහන්න සලස්වන හැටියට අපි අංක සඳහන් කළොත් 147 වෙනි දේශනාවෙත් 163 වෙනි පහන් කණුව දේශනාවෙදිත් අපි මෛත්‍රිය ගැන ප්‍රකාශ කරන අවස්ථාවේ මෙත්තා චේතෝ විමුක්තිය විස්තර කරන අවස්ථාවේ මෙත්තානිසංස සූත්‍රය ඒ ආනිසංස 11ම කියවුණා. ඊළඟට අපි මේ විශේෂයෙන් මේක මතක් කළේ මෙත්තානිසංසය ගැන මේ කාලේ බොහොම දෙනෙක් මෛත්‍රියත් මිත්‍රත්වයත් පටලවාගෙන මෛත්‍රිය ගැන ලියන කියන බොහෝ දෙනා පටන් ගන්නේ මෛත්‍රිය anu මිත්‍රත්වයයි කියලා. ඒක හැම පිටින්ම වැරදි. මොකද බැලුව බැලමට නම් මෛත්‍රියයි මිත්‍රත්වයත් අතර සමානත්වයක් වගේ පේනවා. ඇයි? මෛත්‍රිය කියලා කියන්නේ ද්වේෂය නැති බවනේ. පටිඝය ද්වේෂය නැති බවනේ. නමුත් අපි වචනේ දිහා බැලුවොත් මිත්‍රත්වය කියන එකට පාලි වචනේ මිත්තතා. මෛත්‍රියට පාලි වචනේ මෙත්තා. වචන දෙක සමාන නිසා දෝ බොහෝ දෙනා මේව පටලවා ගන්නවා. ඒක නිසා ඔන්න මේ පින්නතුන් හොඳින් අහුම්කම් දෙන්න අපි මේ මිත්‍රත්වයත් මෛත්‍රියත් අතර වෙනස හිතේ තියාගන්න පුළුවන් ආකාරයකට කෙටියෙන් පාට 6කින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු මිත්‍රත්වය පෞද්ගලිකයි මෛත්‍රිය පොදු මිත්‍රත්වය අන්‍යෝන්‍යයි මෛත්‍රිය විශ්වසාධාරණයි මිත්‍රත්වය පටුයි මෛත්‍රිය පුළුලයි මිත්‍රත්වය බන්ධනයක් මෛත්‍රිය විමුක්තියක්. මිත්‍රත්වය වඩන්නේ යටත් පිරිසෙන් දෙන්නෙක් අවශ්‍යයි. මෛත්‍රිය හුදකලාවම වැඩි යැයි. මිත්‍රත්වයේ සීමිතයි මෛත්‍රිය අසීමිතයි අපරිමිතයි අප්‍රමාණ. ඔන්න එතකොට ඒ අපි හකුළු වල දැක්ුවා මෛත්‍රියත් මිත්‍රත්වයත් අතර වෙනස. නමුත් මේක සාමාන්‍ය අය අතර පමණක් නෙවෙයි අපට පේන හැටියට නම් විසුද්ධි මාර්ග කර්තෘ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට උන්වහන්සේලා පාළි වචන නොදන්න නිසා නෙවෙයි යම් හේතුවක් නිසා මේවා පටලවාගත්තු බව පේන්නේ මෛත්‍රියේ පදනම හැටියට ඉදිරිපත් කළ තියෙන්නේ තමා හිතවතා මදහතා හිතවතා කියන අන්න අර මිත්‍ර සංකල්පය ඒක ආශ්‍රය කරගෙනයි මෛත්‍රිය විග්‍රහ කරන්න පටන් ගන්න තියෙන්නේ අපි පෙන්ලා දුන්න අය අවස්ථාවේ මෛත්‍රිය නියම පදනම සියලු සත්වයන් තුලම සැපයට කැමැත්ත පොදු අපේක්ෂාව කියලා එක් අවස්ථාවක් කිව්වේ ඒක මිසක් අර තමාට හිතවත් අහිතවත් මදහත් බෙහෙදයක් නෙවෙයි. ඒ වැරදි වැටහීමක් තුලින් ඒ වගේම අපි පෙන්නවා දැන් බුද්ධ ഘോഷ වචනය දැඩිව ගන්න ගතානුගතයට යටත් වුණු සමහර කෙනෙක් අපි එහෙම ප්‍රකාශ කළත් පිළිගන්න සූදානම් නැහැ. නමුත් අපි පෙන්වුවේ බුද්ධ වචනය ගරු කරනවා නම් මෛත්‍රිය මෛත්‍රී භාවනාව මුලින් ඉඳලම වඩන්න ඕනි දිසා පරණ වශයෙන්. නමුත් බුද්ධ කෝෂ වචනයට අනුව නම් මෛත්‍රී භාවනා වඩන්න ඕනේ. අන්න අර කියාපු තමාට මෛත්‍රී කළ තමා හිතවතා මදහතා අහිතවතා කියන ඔන්න ඔය පටු පදනම උඩ ඉඳගෙන ඒකෙන් ආරම්භ කරන්න. ඉතින් අන්න ඒක නිසා අපි ඒ වගේම අපි මෙතෙන්දි කියවුණා පින්නතුන්ට හිතන්න කාරණයක් සමහර විට සැක කරන්නත් පුළුවන් නිසා අපි ඒක විස්තර කරනවා. මිත්‍රත්වය වැඩිවීමට දෙන්නෙකු අවශ්‍ය බවත් මෛත්‍රිය හුදකලා වැඩි උනත් වැඩි හැකි බව. ඒකට හොඳ නිදර්ශනයක් අපි දෙන්න සූත්‍ර නිපාත නමැති ග්‍රන්ථයේ අඩංගු වෙනවා කග්ග විසාන සූත්‍රය කියලා පුදුම විදිහේ සූත්‍රයක් ගාථා 41ක් තියෙනවා. ඒකචාරී මුනි ජීවිතය තුලින් ඒ කියන්නේ ආධ්‍යාත්මික પરමාර්ථ නිවන සඳහා නෑ හිතවතුන් මිත්‍රයින් ඔක්කොම ඇතහැරලා වණයට ගිහිල්ලා ඒකචාරී සිංහයෙකු වගේ ඒ නොයෙකුත් උපමා පුදුම විදිහේ උපමා යොදලා තියෙනවා. දැනටත් කලාතුරකින් එහෙමයි ඉන්නවා. අන්න ඒ විදිහේ ජීවිතයක ප්‍රශංසා කරන ගාථා පෙළක්. ඒ හැම 41 ගාථා 41ම ඉවර වෙන්නේ අවසාන වෙන්නේ එකම පුදුම විදිහේ ධ්‍රුව පදයකින්. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඒකෝ චරේ කග්ග විසාන කග්ග විසාන කප්පෝ කියන්නේ කග්ග විසාන කියන්නේ කඟ වේන කඟ වේනගේ අඟ කඟ වේනට ඒක ඇඟනේ තියෙන්නේ එන්න අපි ඒක සිංහලට නැගුවොත් ඔය කියාපු ඒකෝචරේ කද්ද විසාන කප්පෝ කියන එක කඟවෙන් අඟමෙන් තනියෙන් හැසිරෙන් කඟවෙන් අඟමෙන් තනියෙන් හැසිරෙන් ඔන්න ඒ අදහසයි ඒ ગાත 41 තුලම තියෙන. නමුත් මේ සඳහන් කරන්න යන්නේ විශේෂ කාරණා අන්න එබඳු වේ ඒකචාරී හුදකලා ජීවිතය ගත කරන යමුනිවරයන්ට පවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ බ්‍රහ්ම විහරණ ඒ චේතෝ විමුක්ති තත්වයන් ළඟා කරගන්න හැකි බව අර 40 වෙනි ගාථාවේ කියනවා. ඒ කියාපු මුනිවරයා මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව අවස්ථානුකූලව වඩන බව. එයින් අපිට පේන හුදකලා වුණත් එක වඩන්න පුළුවන් එකක් මෛත්‍රිය. මිත්‍රත්වයෙන් නම් දෙන්නෙක් ඉන්නවා. අපි මේක කිව්ව පමණින් කෙනෙක් හිතන්න නරකයි අපි මිත්‍රත්වයට නිග්‍රහ කළා කියලා. ඇත්ත වශයෙන් අනිත් පැත්තට කියනවා නම් බුදුරජාන් වහන්සේ පුදුමාන්දමින් මිත්‍රත්වයේ වටිනාකම් ගිහි ජීවිතයේ ගිහිගේ ගෘහ ජීවිතය තුලත් සමාජ ජීවිතය තුලත් පැවිද්දගේ ආධ්‍යාත්මික ජීවිතය තුලත් කල්යාණ මිත්‍රයෙකුගෙන් ලැබෙන පිහිට පුදුම විදියට වර්ණනා කළ තියෙන සූත්‍ර රාශියක කොටින් කියතොත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන බාහිර කෙනෙකුගේ දියුණුවට යහපතට හේතු වන බාහිරාංගය හැටියට සැලකතොත් මට නම් පේන්නේ නැත කල්යාණ මිත්‍රතාව තරම් ඊට වඩා ලොකු දෙයක්. අන්න ඒක නිසා මේ ධර්ම ඒ තැන්ම තියලා හඳුන ගන්නවා මිසක් මේවා අවුල් කරගන්න නරකයි. ඒ ටිකට අපි මේ කිව්වේ. ඉතින් ඔන්න එතන ඉඳලා අපි දැන් අර ඊළඟට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් මෙතෙන්දී අර තේමිය කුමාරයා හැටියට මිත්‍රද්‍රෝහි නොවි මේ ආනිසංස දක්වුවා. නමුත් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍රවල සූත්‍ර දේශනාවල මිත්‍රද්‍රෝහි නොවි මේ ආනිසංස පමණක් නෙවෙයි. මේ හොඳ නියම මිත්‍රයෙක් සිටීමෙන් Tamanට ලැබෙන අනුසස් ඒ වගේම මිත්‍රයින් හැටියට මිත්‍ර වේශයෙන් සිටින මිත්‍ර ප්‍රතිරූපක කියලා කියන්නේ එකට බොරුවට මිත්‍රයෙන් හැටියට රඟපාන ඒ අය නිසා වෙන විපතත් ඒ වගේම ඒ අය හඳුනා ගන්න ආකාරයක් මිත්‍ර ප්‍රතිරූපකයා කියන එකට අපි සිංහල වචනයක් ඇතුවොත් රූකඩ මිත්‍රයා රූකඩ මිත්‍රයා මිත්‍ර රූකඩයා ඒ කියන්නේ බොරුවට පෙන්නුම් කරන මිත්‍රයා වගේ අන්න එහෙම අය හඳුන ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒ වගේම මිත්‍රයින් දෙදෙනෙක් අතර තිබෙන අන්‍යෝන්‍ය යුතුයකම් ඒවත් පුදුම අන්දමින් විග්‍රහ කරලා තිනවා. අද පවා සමාජ විද්‍යාඥයින්ට උපකාර වෙන අන්දමට. ඊළඟට ඒ වගේම නියම මිත්‍රයාත් ඒ කියන්නේ සුහද මිත්‍රයාත්, කල්යාණ මිත්‍රයාත් අඳුනා ගන්න ආකාරයත් බුදුරජාණන් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ආරම්භ වශයෙන් අපි පටන් ගත්තොත් සූත්‍ර නිපාතයේ සඳහන් වෙන කෙටි සූත්‍රයක් තමයි හිරි සූත්‍රය කියලා කියන්නේ. ඒක එච්චර ප්‍රකට නෑ. ඒකෙත් කියවෙනවා අන්න බුදුරජාන් වහන්සේ අර දැන් ඔය මේ කාලේ ඔය වචී පරම මිත්‍රයයි කියලා කියන බොරුවට වචනෙන් විතරක් උදව් වෙන උදව් වෙන්න බලාපොරොත්තු වෙන මිත්‍රයන් ගැන කියනවා යම් කෙනෙක් මම ඔබේ මිත්‍රයයි කියලා තමන්ට කරන්න පුළුවන් උදව්ත් නොකරනව නම් අන්න නුවණැත්තා ඔහු තේරුම් ගන්න ඕනේ යා නියම මිත්‍රයෙක් නොයි කියලා. ඒ වගේම ප්‍රිය වචන ප්‍රකාශ කරමින් මම ඔබේ මිතුරයි කියලා ඒ වචනයට අනුව පවතින්නේ නැත්නම් එයා අමිත්‍රයෙක්. ඒ වගේම ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ තෙන්දි දෙනවා. නසෝ මිත්තෝ යෝ සදා අපමත්තෝ ભેදා සංඛී රන්ධමේවා අනුපස්සති යමෙක් අප්‍රමාදීව අනිත් කෙනාගේ දොස් දකිනවන සිදුරු සෙවීමෙහිම එහෙමනම් බෙහෙදයක් බලාපොරොත්තුෙන් සිදුරු සේවීම යෙදලා සිටිනවා නම් එයා මිත්‍රයෙක් නොවේ. එහෙනම් කවුද මිත්‍රයා කියන එක ඔන්න හොඳ උපමාවක් කියනවා. යස්මින්ච සේති උරසීව පුත්තෝ සවීමිත්තු යෝ පරිහි අභිජ්ජෝ. පොඩි උපමාවක් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. දැන් ඔය පොඩි දරුවෙක් අම්මගේ හරි තාත්තාගේ හරි උරේ නින්දට වැටුණාට පස්සේ මුළු ලෝකෙම අතහැරලා තමන් හොඳටම විශ්වාසයි අම්මා තාත්තා තමන්ව එතර විපතක් නොපමනුවන බව. උරේ යහපැත්තට හැරිලා බුදිය ගන්නවා. අන්න ඒ උපමාවයි බුදුහාඳුර දීලා තියෙන්නේ මෙතෙන්දී. යස්මින්ගේ සේති උරසීව පුත්තෝ යමෙක් යම් මිත්‍රේ කෙරෙහි අර අර කියාපු මිත්‍රයා තමාගේ උරෙහි නිදන පුතෙකුමේ විශ්වාසද අන්න ඒ බඳු මිත්‍රයා තමයි නියම මිත්‍රයා කියලා ඒ හිරි සූත්‍රයේ දක්වනවා. ඉතින් අරහෙන් මෙහෙන් කියනවට වඩා මේ පින්නතුන් දැන් බලාපොරොත්තුවත් ඇති මේ හැම එකක් ගැනම මහා පුදුම ඉහි පින්නතුනි තාමත්ම ආදරයෙන් පරිහරණය කරන සූත්‍රයක් තමයි සිගාලෝවාද සූත්‍රය. ඒක කොයිතරම්ද කියතොත් ඒක හැඳින්වෙන්නේ අතීතයේ ඉඳලා ගිහි විනය නමින්. මොකද ගිහි ජීවිතයේ ගෘහ ජීවිතයේ වගේම ගිහියාගේ සමාජ ජීවිතයේ හැම පැත්තක්ම පුදුම විදියට ඒ හැම පැති කඩක්ම මේ කාලේ වචනෙන් කියනවනම් හැම පැති කඩක්ම පුදුම අන්දමට විවරණය කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. අද සමාජ විද්‍යාඥයින්ට ගුරු පොතක් වෙන තරම් වටිනා සූත්‍රයක්. ඒක නිදාන කතාවකේ තියෙන කියුවොත් මෙහෙමයි. රජගහනුවර වේළුවනාරාම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයක සිගාලික කියන ගෘහපති පුත්‍රයා සීතක් වශයෙන් උදෑසන රජගහනුවරින් කෙස් තෙත් වස්ත්‍ර ඇතිව පිට වෙලා ඇඳිලි බැඳගෙන දිසා හයට নমස්කාර කරනවා. ඒකද බුදුරජාණන් වහන්සේ පිටපාති වඩින අතර මේක දැකලා මොකද ගෘහපති පුත්‍රයා මේ දිසාවලටම දින්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා මේ අපේ පියා මරණ මංචකයේදී මට කිව්වයි පුතේ මේ දිසාවට නමස්කාර කරන්න කියලා එකයි මම කරන්නේ කියලා. මොන බුදුරජාණන් වහන්සේ කියනවා අපේ ආර්ය විනය අනුව ආර්ය ශික්ෂණය අනුව නම් කොහොම නෙවෙයි දිසාහයට වඳින්නේ. එතකොට මේ ගෘහපති පුත්‍රයා අහන එහෙනම් කොහොමද ස්වාමීන් වහන්සේගේ ආර්ය විනය? ඔන්න ඒකෙන් පටන් ගත්ත විග්‍රහය තමයි විග්‍රහය ඇත්ත වශයෙන් අන්තිමටයි අර දිසා හය හඳුන්වලා දෙන්නේ. නමුත් අපි අවස්ථානුකූලව කියමු ඒ හය මොනක්ද කියලා මේ පින්තුන් බොහෝ දෙනා දන්නවා. මව්පියන් තමයි නැගෙනහිර දිසාව. මාතා පිතා දිසා පුබ්බා. ආචාර්යා දක්ෂිනා දිසා. ආචාර්යවරුන් දකුණු පැත්ත. ඊළඟට පුත්ත දාරා දිසා පච්චා. අඹු දරුවන් බස්නාහිර පැත්ත. ඔන්න මිත්තා මච්ඡාච උත්තර. මේ තමන්ගේ යහළු මිතුරන් ආදිය උතුරු දිශාව. අන්න ඒක මතක තියාගන්න. ඊළඟට අනිත් දෙකක් කියනවා දාස කම්කරු ආදීන් තමයි යට දිශාව. උඩින් ශ්‍රමණ බ්‍රාහ්මණී ඔන්න හය දිශා. ඉතින් ඔහොම කියලා පටන් ගත්ත දීර්ඝ විග්‍රහය අපට මාතෘකාවට අදාළ ටික විතරයි අපි මතු කරන්න උත්සාහ කරන්න බලන්නේ මේ මේ කාල වේලා අනුව. ඉතින් අන්න ඒ ඒ කියාපු සිගාලෝවාද සූත්‍රයේ අත වශයෙන් මේවා මේ බඳු කෙටි දේශනාවකදී ගොනු කරන්න අමාරු තරමට විහිදිලා පවතින්නේ කෙටියෙන් සලකා ගත්තොත් බුදුරජාණන් වහන්සේ දක්වනවා අර කියාපු අර මිත්‍ර නියම මිත්‍රයත් මිත්‍ර ප්‍රතිරූපක අමිත්‍රයත් ඒ කියන්නේ ඇත්ත වශයෙන් මිත්‍රයෙක් නෙවෙයි මිත්‍ර වේශය ධර්ම. එහෙම ආයත් වෙනවා. ඊළඟට නියම මිත්‍රයන් හඳුන්වන්නේ සුත්තෝ සුහදෝ කියලා. ඔන්න එතකොට අර කියාපු අර මිත්‍ර වේශය ගත්ත මිත්‍ර ප්‍රතිරූපකේ හඳුන්වන්න මේ හතර දෙනෙක් දීර්ඝව විස්තර කරනවා අපි කෙටියෙන් සඳහන් කරමු. ඒ හතර දෙනෙක් දක්වනවා මිත්‍ර ප්‍රතිරූපකීන්. අන්‍ය දත්තුහර ඒ pāli වචනේ අපි කෙටි සඳහන් කිව්වොත් අන්‍ය දත්තුහර කියලා කියන්නේ කොටින් කියතොත් ආත්මාර්ථකාමී අන්දමේ මිත්‍රයා ඒ මිත්‍රයා අර අනිත් මිත්‍රයා අන්න දැන් මේ පින්නතුන ඕවා ඉතින් කොටිකුත් ඔය මේ බණවල අහලත් ඇති ඔය අපි ටිකකට හිතමු ඔන්න තමන්ගේ යාළුවගේ ගෙදර යන්නේ සුළු දෙයක් අරගෙන හැබැයි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ලොකු දෙයක් අරගෙන යන්නේ එහෙම නැත්නම් මොකක්වත් නොදී හරි අරගෙන එනවා අන්න ඒ විදිහට ආත්මාර්ථකාමීව රවට්ටන සුළු අයට තමයි අන්‍ය දත්තුවර බලාපොරොත්තු වෙන්නේ තමන්ගේම ආත්මාර්ථයයි. ඊළඟට වචීපරම කියන එක්කෙනා එහින් පිටිම වචනයෙන් පමණක් මිත්‍රයෙක් හැටියට පෙනී හිටින ඒ කියන්නේ තමන්ගේ අනිත් මිත්‍රයාට අවශ්‍යතාවක් වුණාම අපි හිතමු මුදල් හදලාදියත් එහෙම ඊයේ නම් මට තිබුණා කලින් නම් මට ඔය මුදල තිබුණා දැන් ඒක නෑ ඉවරයි එහෙනම් එහෙම නැත්නම් අනාගතේ මන් දෙන්නම් එහෙමත් නැත්නම් තමන්ට වැදගත්මකට නැති දෙයක් දෙනවා ඔන්න ඔය විදිහට ඇඟ බේරගෙන වචනයෙන් පමණක් මිත්‍ර වීමයි එතන දක්වන්නේ. ඊළඟට අඥාතත්වර වචී පරම ඊළඟට අනුප්පිය භාණී. අනුප්පිය භාණී කියලා කියන්නේ තමන්ගේ යාළුවා සතුටු කරන්න වර්ණනා මුඛයෙන් යාළුවා වැරදි දෙයක් කරත් ඒක හොඳයි කියලා කියනවා. ඉදිරිපිට වර්ණනා කරනවා. නමුත් අනබිමුඛයේ යාළුවාගේ දොස් කියනවා. හිත ගන්න වචනෙන් විතරක් ප්‍රිය වචනෙන් මිත්‍රකම දක්වන කෙනා. ඊළඟට අන්තිමට දක්වන එක අපාය සහාය. අපාය සහාය කියලා කියන්නේ මිත්‍රයා අපායට ගෙන යන්න විදියට ඒ මත්පැන් ඒක නම් ඉතින් මේ පිනකන් කොහොමත් අහලත් ඇති සමාජයේ වැඩිපුර ඉන්නත් එහෙමයි සුරාසුඳුන් ආදී දුහෘතයින් මේ කාලේ කියනවා රස්තියා දුකාරයින් වගේ අය ඒ විදිය අය තමන්ගේ මිත්‍රයා අපායට අරගෙන යනවා අන්න ඒ අය තමයි අර මිත්‍ර ප්‍රතිරූපකයන් කියුවේ රූකඩ මිත්‍රයන් ඊළඟට අනිත් පැත්තෙන් සුහද මිත්‍රයින් ඒකත් ඒවා ඉතින් එක එකක් දීර්ඝව බුදුරජාණන් විස්තර කරනවා අපි මේ අවස්ථානුකූලව පිටින් කිව්වා ඊළඟට අනිත් සුහද මිත්‍රයින් හැටියට දක්වන්නේ උපකාරක මිත්‍රයා අත්ත වශයෙන්ම අර තමන්ගේ මිත්‍රයා අමාරුකට වැටිලා ඉන්නවනම් ප්‍රමාදයට වැටෙලා ඉන්නෝ නම් ඒ ආරක්ෂා කරනවා ඒ ප්‍රමාදවලින් තමන්ගේ මිත්‍රයාගේ ධනයක් නැති වෙනවා නම් ඒක ආරක්ෂා කළ දෙනවා බයටපත් වෙලා ඉන්නවා නම් පිළිසරණ වෙනවා ඒ විදිහට නියම විදියෙම නියම මිත්‍රයෙක් තමයි උපකාරක මිත්‍රය. අමාරු අවස්ථාවල් වල පිහිට වෙන්න සමහර විට මුදල් අවස්ථාවක් වුණොත් ඒ වගේ දෙගුණයක් වුණත් දෙන්න සූදානම් ඉදී උපකාරක මිත්‍රයා. ඊළඟට සමාන සුඛ දුක්ඛ මිත්‍ය කියලා කියන්නේ අර අපි කියන්නේ අර සැප දුක් බෙදා ගන්න සූදානම් විදිය කෙනෙක්. ඒ කියන්නේ මේ තමන්ගේ මිත්‍රයා විරතකටපත් වුණාම අතහරින්නේ නැහැ. ජීවිතේ උනත් පූජා කරනවා අවස්ථා අවස්ථාවට ඒ ඊට වෙන අන්නේ විදිය කෙනෙක් ඒ ඒ මිත්‍රයා ඊළඟට තියෙන්නේ උපකාරක අත්තක්ඛායි මිත්‍රයා කියලා කියන්නේ තමාගේ මිත්‍රයාට හිතසුව සැලසෙන අන්දමට පව් වලින් වළක්වලා කුසල් පැත්තට යොමු කරන අවස්ථානුකූලව ධර්මයේ කියා දෙන සුගති මාර්ගයට අවතීර්ණ වෙන උපකාර කරන ඒ බඳු මිත්‍යා තමයි අත්තක්ඛායි මිත්‍ය කියලා කියන්නේ ඊළඟට අනුකම්පක මිත්‍ර කියලා අන්තිමට දක්වනවා. ඒ මිත්‍රයා අර තමගේ මිත්‍රයා විපතටපත් වෙනකොට දුක් වෙනවා, දිනු වෙනකොට සතුටු වෙනවා. ඒ වගේම යම් කෙනෙක් තමගේ මිත්‍රයාගේ නුගුණක් කියනවා නම් ඒක වළක්වනවා. ගුණය කියනකොට සතුටු වෙනවා මේ විදිහේ අනුකම්පක මිත්‍රයා. ওই විදිහට මිත්‍රත්වය පිළිබඳව මේ විදිහට දක්වන අතරෙම අර දැන් අර දිසා නමස්කාරය තුල තියෙන අදහසක් තමයි අන්‍යෝන්‍ය මේ එකිනෙකාට උපකාරී වීම. ඉතින් මේ පින්නතුන් අහලා තියෙනනේ මව්පියන් දූ දරුවන් ස්වාමි භාර්යා ඔය ආදී වශයෙන් ගුරු ගෝලාදී වශයෙන් යන්නේක මෙතෙන්දි එතකොට මෙතන ඉන්නේ මිත්‍රයෝම දෙන්නේ එක මිත්‍රයෙකු විසින් අනිත් මිත්‍රයාට සැලකිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මෙහිමයි දැන් මේ පින්නතුන් අහලා ඇති සතර සංග්‍රහ වස්තු දාන ප්‍රිය වචන අර්ථචර්යාව සමානාත්මතාව ඒකට එකතු වෙනවා අවිසංවාදනතාව කියලා කියන්නේ නොරවට වෙන බව. ඒ කියන්නේ මිත්‍රයෙකු විසින් අනිත් මිත්‍රයාට සංග්‍රහ කළ යුතු ආකාරය සංග්‍රහ කරන්න ඕනේ. දානේ යම දීමෙන් අවශ්‍ය දෙය දීමෙන් ඊළඟට ප්‍රිය වචනෙන් අර්ථචර්යා කියලා කියන ඒ යහපත සලසන අන්දමේ උපකාර දීමෙන් ඒවට උපදෙස් දීමෙන් ඊළඟට සමානාත්මතාවෙන් සමතැන තබල සැලකීමෙන් අන්තිමට දක්වන අවිසංවාදනතාව කියලා කියන්නේ නොරවටන බව නොරවටන බව. අන්න ඒ විදිහට ඒ මිත්‍රයෙකුට එහෙම සැලකුවොත් ඒ මිත්‍රයාත් Tamanට මෙන්න මේ විදිහට සැලකනවා කියලා කියනවා. කොයි විදිහටද අර අර කලින් කියාපු උපකාරක මිත්‍රයාගේ ආකාරයට ඒ විදිහට කියන්නේ ප්‍රමාදයට වැටිලා ඉන්න අවස්ථාවේ තමන්ගේ මිත්‍රයා ආරක්ෂා කරනවා ප්‍රමාදයට වැටිලා ඉන්න මිත්‍රයාගේ නැති වෙන්න යන සම්පතක් ආරක්ෂා කළ දෙනවා බය වෙලා ඉන්නව නම් පිළිසරණ වෙනවා ඊළඟට ඒ විපතටපත් වෙච්ච අවස්ථාවේ අතහරින්නේ නැහැ ඔන්න ඔයවා කියන ආකාරයෙන් තමන්ට ඒ පමණක් නෙවෙයි එතන දක්වනවා ඒ මිත්‍ර සම්පත්තිය හොඳට යනවනම් තමන්ට අනික් කෙනා මිත්‍රයෙක් හැටියට සැලකනවා නම් ඒ තැනැත්තා කොයිතරම් පිටියතොත් තමන්ගේ මිත්‍රයාගේ ඉදිරි පරම්පරාවට පවා අපරපදා කියලා කියන්නේ ඒ අයගේ දූපතුන්ට පවා සලකනවා අර ඒ පියාගේ හොඳ පැත්ත හිතලා. ඔන්න විදිහට බුදුරජාණන් පුදුමාන්දමට දුහ ජීවිතයේ ඇත්ත වශයෙන්ම දැන් අපි යම් අවස්ථාවක ප්‍රකාශ කළ විශේෂයෙන්ම ආධ්‍යාත්මික පක්ෂය ගැන හිතලා ඒ වගේම අප ළඟට එන බොහෝ දෙනා බොහොම දුකෙන් කියනවා පාප මිත්‍රයින්ට යට වෙලා දුක් පීඩා විඳලා අර කියාපු මිත්‍ර ප්‍රතිරූපකෙයින් රූකඩ මිත්‍රයින්ට අහු වෙලා හරදරයටපත් වෙලා මිත්‍රයින් නම් කල්යාණ මිත්‍රයන් නෑමයි කියලා කියනවා. ඒක නිසා අපටත් කියන්න සිද්ධ වුණා දැන් මේ රට යන හැටියට ශාසනය යන හැටියට කලුනික තව පහසුවේ සොයා ගන්න කල්යාණ මිත්‍රය සොයා ගන්න පහසුවේ ඔකට කලින් අප අවස්ථාවක් කිව්වා. දැන් ඉතින් අපි අර ගිහි ජීවිතය හා සම්බන්ධ ওই මිත්‍රාත් සංකල්පය ගැන සෑහෙන්න කිව්වා. ඔන්න ඔතන ඉඳලා බුදුරජාන් වහන්සේ අර අපි කලින් කිව්වා ආකාරයට සාමාන්‍ය ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ජීවිතයක යහපත සලසා ගැනීමට බාහිරව ලැබෙන සාධක ධර්මයන් අතුරෙන් කල්යාණ මිත්‍රතාව ශ්‍රේෂ්ඨ බව අග්‍ර බව බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථා ප්‍රකාශ කළා ඒ වගේම සංඝයා වහන්සේලාගේ ජීවිතය පිළිබඳවත් මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නෙහි යෙදලා සිටින යෝගාවචර ජීවිතය එහෙම නැත්නම් ගිහි පින්නතුන් වූ නිවන් බලාපොරොත්තු වෙනවා නම් එතෙන්දිත් කල්යාණ මිත්‍ර සම්පත්තියේ වටිනාකම් බුදුරජාණන් වහන්සේ නිකුත් ආකාරයෙන් ප්‍රකාශ කළා කියනවා එක් අවස්ථාවක වදාලා මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගැනීම තමා තුළ උපදවා ගැනීමට උපකාර වෙන ප්‍රධානම කාරණය තමයි කල්යාණ මිත්‍රතාව. ඒකට දක්වන උපමාව පුදුමයි බුදුරජාන් වහන්සේ. යම්සේ මහණෙනි සූර්යයා උදා වෙන්න කලින් අරුණ නැගෙනවා පෙනීද සූර්ය උදාවට කලින් මේ පින්නතුන් දන්නවනේ අහස රතු පාට වෙනවනා ඒකට තමයි අරුණ කියලා කියන්නේ. අන්න ඒ අරුණුග්ගමණය වගේමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ කර ගැනීමට කල්යාණ මිත්‍රතාව උපකාර වෙනවා කියලා. ඒ වගේම ඒ සංඝයා වහන්සේලාට වදාලා ඒ තමන්ගේ ආධ්‍යාත්මික પરමාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න උපකාර වෙන යම් භික්ෂුවක් ඉන්නවනම් මෙන්න මේ මේ අංග ඇති මේ මේ ගුණ ධර්ම ඇති ඒ භික්ෂුව එලවද්දිත් පිටිපස්සෙන් එන්න කියලා අපි පනුජ්ජමානෙති ඵලයන් කියලා එලවද්දිත් ආයි කොහොම හරි ළඟට එන්නේ කියලා කියලා දෙනවා ඒ ඒ ඒ කියාපු ගුණ හත එක්තරා ගාථාවකින් සම්පින්ඩණය කළ දක්වලා තියෙනවා. ඒ ගාථාව අපි ඉස්සෙල්ලා කියන්න. පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජේ. අර ಗುಣ හත කියන එතන. පියෝ කියලා කියන්නේ යම් මේ කල්යාණ මිත්‍ර භික්ෂුවක් ප්‍රියමනාපද ගරු ගරු කටයුතුද භාවනීය බුහුමන් ලැබිය යුතුද වත්තා කියලා කියන්නේ අනිත්‍ය කෙනෙකුගේ උපදේශ අවවාද දීමේ සමත්ද වචනක්කමෝ කියලා කියන්නේ තමන්ගේ අඩුපාඩු පෙන්ලා දුන්නොත් සාරිපුත් හාමුදුරුව වගේ පොඩි හාමුදුරන්ගෙන් උපදෙස් ලැබලා සාදු කියලා පිළිගත්තා වගේ ඒ ශක්තිය තිබෙනවද? ඒ කියන්නේ අනිත් අයගේ විවේචනය උසුලන සුළුද වචනක්කමෝ. නාට ගම්භීරංච කතං කත්තා ගැඹුරු ධර්ම කතාවල දක්ෂද නෝචට්ඨානේ නියෝජේ නුසුදුසු තැන්වල නුසුදුසු පැතිවලට තමන්ගේ මිත්‍රයා ඒ ගෝලයා ශිෂ්‍යයා හරවන්නේ නැද්ද? අන්න එබඳු ගුරුවරයෙක්, කල්යාණ මිත්‍ර ගුරුවරයෙක් එළවද්දිත් පස්සෙන් යන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. ඔන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ශාසනයේ ඒක මේ සිද්ධිය සමහර විට මේ පින්නතුන් අහලත් ඇති. ඒක ප්‍රකාශ කරන අවස්ථාවක් තියෙන්නේ මෙහෙමයි. එක දවසක් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා කියනවා මම විවේකීව කොසල් රජුරෝ ඉතින් යුද්ධ ආදිය කළත් සමහර විට යම් යම් අවස්ථාවල භාවනාවල තෙදිලා ඉන්නේ කියලා අතර බුදුරජාණන් වහන්සේ අසුරු කරන කියන්නේ එතන මම භාවනාවෙන් වගේ එදිලා ඉන්න අවස්ථාවක මට මෙහෙම හිතුවිල්ලක් ආවා මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ විසින් ස්වාක්ඛාතයි හොඳින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ස්වාක්ඛාත ධර්මය අයිති එහෙම නැත්නම් ලබා ගන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රේ ඉන්න නැති කෙනෙකුට කල්යාණ සහායක කියලා කියන්නේ යහළු එහෙම අපි කියමු කලන මිතුරන් කලන යහළුවන් කලන නැඹුරු ඇති හොඳ නැඹුරු ඇති අය ඇසුරු කරන ඒ අය ඇසුරු කරන අයට පමණයි. එහෙම මිසක් පාප මිත්‍රයින්ට පාප යහළුවන් නැති අයට නෙවෙයි මේ ස්වార్థක ධර්ම. ඒක ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ වදාලා එසේ මහරජය එසේ මහරජය ඒක එහෙම තමයි කියලා ඒක ස්ථිර කළා. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ කොසල් රාජ්‍යවන් එක්ක කොයිතරම් සම්බන්ධයක් තිබුණාද කියලා හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අනාවරණය කරන එක් සිද්ධියක්. මහරජේ මම එක්තරා අවස්ථාවක ශාක්‍යයන්ගේ රටේ නියම් ගමක වාසය කරද්දී මේ ආනන්ද භික්ෂුව මා ළඟට ඇවිල්ලා මෙහෙම දෙයක් කිව්වා. ස්වාමීනි මට හිතෙන හැටියට කල්යාණ මිත්‍ර සම්පත්තියේ කල්යාණ මිත්‍රතාව මේ ශාසන භ්‍රමචර්යාවේ භාගයක් පමණ වටිනවා. එහෙම කිව්වා බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ එහෙම කිව්ව බව කොසල් රජුරවන්ටයි කියන්නේ. මම කිව්වා නෑ ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා ආනන්ද. භාගයක් නෙවෙයි. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ මේ සකල මේ නැත්නම් සකල බ්‍රහ්මචර්යාව මේ මුළු මහත් බ්‍රහ්මචර්යාම කල්යාණ මිත්‍ර සම්පත්තියමයි. ඒක සමීකරණයක් කළා බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඒක ඔප්පු කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කළ බවත් එතෙන්දි කියවෙනවා. මොකද ආනන්ද මා එහෙම කියන්නේ? කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කෙනෙකුට පිළිබඳව බලාපොරොත්තු විය හැකි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට නැඹුරු කළා වැඩිමේ හැකියාව තිබෙන බව. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ආදී ඒ අංගාට මේ කවුරුත් දන්නවා මේ කියන අවස්ථාවේ සඳහන් වෙනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වොස්සග්ග පරිණාමී කියන වචන හතරත් එකතු කරලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක එක අංගයක් නිවනට නැඹුරු කළා වැඩිමේ හැකියාව තියෙනවා අර කියාපු කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කෙනාට ඒ විදිහට ප්‍රකාශ කළා අන්තිමට ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මා වැනි කල්යාණ මිත්‍රයෙක් හමුවට පැමිණලා උපත ස්වභාවය කරගත්තු සත්වයා උපතින් මිදෙනවා. ಜಾති ධම්මා කියලා කියන්නේ උපත ස්වභාවය. ජරාව ස්වභාවය කරගත්තු සත්වයා ජරාවෙන් මිදෙනවා. මහලු වයසෙන් මිදෙනවා. ව්‍යාධි කියන ස්වභාවය ඇති සත්වයා ව්‍යාධිකෙන් මිදෙනවා. මරණ ස්වභාවය ඇති සත්වයින් මරණයෙන් මිදෙනවා. ඒ කියන්නේ සංසාර දුකින් මිදීම ගැන. ශෝක පරිදේව දුක් දුම්න හැඳින් වැළපීම් දුක් දුම්න ආදී ස්වභාවය කොටගත් සත්වයා ඒවයින් මිදෙනවා. මේ මානමිතිස් කල්යාණ මිත්‍යා අසුරු කීමෙන්. ඉන් අපට පේනවන් අර බුදුරජාන් වහන්සේ මුළු මහත් භ්‍රමචර්යාන කල්යාණ මිත්‍රතාව කිව්වේ කල්යාණ මිත්‍රේ අසුරු කරන්න ලැබීම තුලින් කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් බලනවා නම් ඒ අන්තිම ඉලක්කය පවා ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ අනුව මේ පින්නතුන කල්පනා කරන්න ඕන. එක පැත්තකින් කල්යාණ මිත්‍රෙක් වීමට උත්සාහවත් වෙන්න ඕන උනන්දු වෙන්න ඕන. අනිත් පැත්තෙන් කල්යාණ මිත්‍රෙක් සෙවීමට උනන්දු වෙන්න තමන් කල්යාණ මිත්‍රෙක් වීමේ අනුසස් අර මිත්‍යානිසංස සූත්‍රයේ කියුණා. තමන් කල්යාණ මිත්‍රෙක් සොයා ගැනීමේ අනුසස් අර සිදාලෝ ආදාදී සූත්‍රයේ කියුණා. ඒකම මේක ගැන විශේෂයෙන් වෙහෙසක් උනන්දුවක් දක්වන්න ඕනේ වෙන්නේ මොකද? ලෝකයේ වැඩිපුර සිටින්නේ අන්න අර කියාපු මිත්‍ර ප්‍රතිරූපකෙයින් නිසා මිත්‍ර රූපකෙයින් නිසා නොයෙකුත් විදිහේ ආත්මාර්ථයන් සලසා ගැනීමට මූනිච්ඡාවට ඒ විදිහේ දේවල් වලට යාලුකමක් පෙන්නලා කිට්ටු වෙනවා අන්තිමට අර තැනත්තා විපතටපත් වෙන විශේෂයෙන්ම පාය සහාය වැනි අර මත්ද්‍රව්‍ය වලට දැන් මත්පැන පිළිබඳව වශයෙන්ම මේ පින්නතුන් දන්නවත් ඇති ඔය මනෝවිද්‍යාව එහෙම හදාරපු අය මේ මත කියන එක ඒ මද්‍රව්‍ය ආදී ස්වභාවයක් තමයි. ඒ වගේම නොයෙකුත් දුෂ්චරිත, දුසිරිත වල ස්වභාවයක් තමයි. තමා ඒවට යොමු වෙන අතරේ තව තමන්ගේ කාණ්ඩය හදාගන්න. දැන් බොහෝ දෙනා ගැනින් අහන්න ලැබිච්ච කාරණයක් තමයි පළමුවෙනි වාරයට තමන් මිතුරකු මත්පැනට යොමු කරන්න නම් තමන් ඒකට ගෙවලා අද මගෙන් කියලා දෙනවා. මත්පැන වගේම අනිත් දුෂ්චරිත පිළිබඳව මම නොකියවත් මේ පින්නතුන් අහලා ඇති. ඒ විදිහේ දේවල් දෙයක් තියෙනවා ලෝකේ. ඒ ඒ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණාට පස්සේ තමන්ගේ පිරිස වැඩි කර ගන්නවා ඒ ඇබ්බැහිකම තුලින්. ඒ තුලින් ආරම්භයේදී අර විදියට තමන්ගේ සාත්වෙන් දෙන එක ඊට පස්සේ අනිත් කෙනාගේ සාත්වෙන් ඊළඟ සැරේ. අන්න විදිය භයානක තත්ත්වයක් ওই සමාජයේ තිබෙනවා. මොකද ඊනේ බුද්ධ කාලයේ තිබුණ නිසයි බුදුරජාණන් වහන්සේ අර විදියට පෙන්වුවේ මිත්‍ර ප්‍රතිරූපකයක් මිත්‍ර වේශධාරී බුදුරජාණන් වහන්සේ බඳු අය හඳුන්වන්නේ අමිත්තා මිත්‍ත ප්‍රතිරූපකා මේ හඳු වචනයක්ම වැදගත්. අමිත්තා මිත්ත ප්‍රතිරූපකා. මිත්‍ර වේශය දරන අමිත්‍රයෝ. අනිත්‍යය හඳුන්වන්නේ සාමාන්‍ය ගිහි ජීවිතේ නම් මිත්තෝ සුහදෝ සුහද මිත්‍රයා. හොඳ හදවතක් ඇති මිත්‍රයා. අනිත් කොට අර පළමුවෙන් කියන කොටස තමයි අර ප්‍රතිරූපකයන් ගැන අපි කලින් කිව්වේ ඊළඟ කොට සුහද මිත්‍රයින්. ඒ ගිහි ජීවිතය ගැන හිතලා බලනකොට ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතනකොට ඒ කොයි පැත්තෙත් අපි මේ කිව්වට මොකද ඒ සමාජයේ වැඩිපුර ඉන්නේ අන්නේ බඳු අය බව ඒ අයගෙන් පීඩා ඉඳලා ඒවට යට වෙලා කාලයක් අමාරුවටපත් වෙච්ච අය අප ළඟට ඇවිල්ලා කියනවා. ඒකයි අපි කිව්වේ බුදුරජාන් වහන්සේ දීපු න්‍යාය ධර්ම අනුව ඒ ඉඟි අනුව අපි කල්පනාකාරී වෙන්න ඕන මිතුරෙක් තෝරා ගැනීමට. එයාගේ ඒ ಗುಣ අගුණ පක්ෂිය හොඳට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකට යට වුණාට පස්සේ අන්තිමට තමා භයානක විපත්ති වලටත් පිටන්නටපත් වෙනවා. ඒකයි අපි කිව්වේ අර ආරම්භ කළේ මිතුරෙකුට හැකියාවක් තියෙනවා අපට සැපත ළඟා කර දෙන්නත් විපත ළඟා කර දෙන්නත්. ඒක අපි දැනගන්න ඕන. ප්‍රබාහිරාංගයක්. කොට ඉතුරු හරිය අපිම අපේ ඇතුළතින් දිනු කරගතු දේවල්. මේක බාහිර ලෝකයේ සමාජය තුල තියෙන එකක්. ඉතින් අර අපි කලින් සඳහන් කළ ඔය මේ කාලේ එච්චර ජනප්‍රිය සූත්‍රයක් නම් නෙවෙයි ඔය සුත්ත නිපාතේ කද්ද විසාන සූත්‍රය. ඒ සූත්‍රයේ එතෙන්දිත් ඒ සූත්‍රයේ තියෙනවා අධ්‍යාපස අපි මේ මිත්‍ර මිත්‍රත්වයේ හෙලා දකින්නේ අපි ඒක ප්‍රශංසා කරනවා. හරි මිත්‍රයින් ඉන්නවනම් අපිත් ප්‍රශංසා කරනවා. දැන් මම නම් පින්තුන්ට කියන්නේ මම කලින් සඳහන් කළ අර කග්ගවිසාන සූත්‍රය ගැන. අපි කියවනේ කඟ වෙනාගේ අඟ ඒ උපමාව දරන ධාතා 40 මහා පුදුම සූත්‍රයක්. ඒ කියන්නේ උග්‍ර විදියට නිවන බලාපොරොත්තු වෙන යන ආධ්‍යාත්මික ජීවිතයේ කෙලවර දකින්න යන බලාපොරොත්තු වෙන ඒ අය ඒ අතීතයේ මුනිවරු එහෙම නැත්නම් සංඝයා වහන්සේලා හෝ ඒවා මහා වනසතුන් ඉන්න කැලෑවලට රිංගනවා සමාජය කරලා. මොකද අන්න අර කියාපු සමාජයේ ඉන්න ඒ தත්ත්වය ඒ ගාථාවල කියවෙන්නේ මෙහෙමයි. හිතින් කිව්වොත් ඒ කොටස් නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා. ඒ කියන්නේ මේ කාලේ මේ අතීතේ මේ කියන්නේ අද ඒ දවතාවල කියන අද නික්කාරණා මිත්‍යා කියලා කියන්නේ ආත්මාර්ථකාමී නොවන පරහිතකාමී මිත්‍රයන් බොහොම දුර්ලභයි. ඒ වෙනුවට දකින්න ලැබෙන්නේ වෙන තැනකත් කියවෙන විදිහට අත්තට්ඨ පඤ්ඤා අසුචී මනුස්සා. ඒකත් වෙන සූත්‍රයක තියෙන්නේ. මිනිස්යන්ගේ සාමාන්‍ය ස්වභාවය අත්තට්ඨ පඤ්ඤා අසුචී මනුස්සා. ඒකේ තේරුම මිනිසෙයින් ආත්මාර්ථ ප්‍රඥයි. ආත්මාර්ථ ප්‍රඥයි කියලා කියන්නේ ඒ නුවණ තියෙන්නේ ආත්මාර්ථය සදා ගැනීම සඳහා පමණයි. ලෝකහිත සඳහා නෙවෙයි. අත්තට්ඨ පඤ්ඤා ඒක නිසාම අසුචී මනුස්සා කියලා කියන්නේ ඒ බඳු මිනිසෙයින් අපිරිසිදු. අත්තට්ඨ පඤ්ඤා අසුචී මනුස්සා. අන්න ඒක නිසා තමයි අර ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. ඒ බඳු සමාජයක් තුල අර උතුම් බලාපොරොත්තු සාර්ථක කරගන්න පීඨ නොලැබෙනකොට, කල්යාණ මිත්‍රයින් නොලැබෙනකොට කැලේට හරි රින්ගන්න කියලා කියලා කියනවා. අන්න ඒ විදිහේ ඒ විදිහේ තත්ත්වයක්. ඉතින් අපි හරි අද කියන ওই අතීතයේත් ඒකයි. නමුත් ඒක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒක පැත්තකින් අර කියාපු මිත්‍රද්‍රෝහී නොවීමට තේමිය කුමාරයා අර ටික කිව්වේ බොහෝ දෙනාගේ අමතක වෙනවා. Taman හැදුන වැඩුන ඒ ගස ඒක අතු අතු කපන්න වගේ වැඩක්. ඒ තරම් දේවලුත් කරනවා සමහර විට. ওই ජාතක කතාවලක් තියෙන්නේ. මේ ජාතක කතාව කියවපු ඉන්නතුන් දන්නවනේ. දේවදත්ත බෝධිසත්ව කතාවල් තුල මහා සංවේගජනක දේවල් තියෙන තීසන් ආත්මවල පවා ඒ බැඳගත්තු වෛරය නිසා බෝධිසත්වයන්ට කොයිතරම් දුක් පීඩා කළාද? ඒ වඳුරන් ආදී වෙලා ඒ විදිහට අර Tamanට උපකාර කර ඒ වඳුරගේ බෝධිසත්ව වඳුරගේ කුලා කැඩීමට තරම් සාහසික වුණා. අන්න ඒ විදිහ එතකොට නොයෙකුත් විදියේ කර්ම වේග තුලින් හෝ තවත් සමාජ හේතුන් නිසා හෝ දිලිඳුකම ඔය ආදි මේ කාලේ පේන්නේ ඔය බාහිරව තියෙන කරණා විතරයිනේ කර්මය ගැන වැඩි ගණන් ගන්නෙ නෑ. තව නොයෙකුත් බාහිර මානසික හේතුන් දක්වනවා. කෙසේ හෝ ඒවා කෙටියෙන් කියතොත් අන්න අර බුද්ධ ධර්මයේ ධර්මයේ තියෙන ඒ වටිනා ගුණ ධර්ම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ආදී ගුණ ධර්ම චරිතයකට එකතු නැත්නම් අරාත්මාර්ථකාමීත්වය වැඩෙනවා සමාජයේ. අත්තට්ඨ පඤ්ඤා කියපුවාට. ඒ වගේම බුදුරජාණන් ඔයිට කලින් අවස්ථාවක අපි දේශනාවක සවිස්තරව කියලා තියෙනවා. දැන් මෙතෙන්දිත් අර කියවුණු සතර සංග්‍රහ වස්තු. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තියෙනවා සමාජ රචයේ කඩෑණිය වගේ සමාජ රථයේ ප්‍රගතියට හේතු වන කඩෑණිය වගේ දක්වලා තියෙන්නේ දාන පිය වචන අත්චරියා සමානත්වතා දන් දීම ප්‍රිය වචනේ අර්ථචර්යාව අනුන්ගේ යහපත සැලසීම ඊළඟට සමානාත්මතාව ඕවායේ අර්ථචර්යාවට උපකාර වෙන එහෙම නැත්නම් යහපත අනුන්ගේ පොදුවේ සමාජයේ හැම දෙනාගේම යහපතට හේතු වෙන කාරණා. ඉතින් ඒවා ඒ සංග්‍රහ වස්තුන් සතර සංග්‍රහ වස්තුන් අතීතේව පුරුදු කළ ඔය ශ්‍රේෂ්ඨ ඒ හත් කාලවක ආදී ඒ ශ්‍රේෂ්ඨ ගිහි පින්නතුන් ගැන කියවෙනවා භාවනා වශයෙන් උද්දීවණු උසස් මාර්ගඵලත් ලබාගත්තු ඒ අයට විශාල පිරිවර පිරිස එකතු වුණේ අන්න අර කියාපු සතර සංග්‍රහ වස්තු ආදී පුරුදු දිනු කිරීමෙන් ඒ වගේම මෛත්‍රී කරුණා මුදිතා ආදී ඒ ගුණ ධර්ම පිළිඳුන් කරන අයට අර ඒ අයගේ ගුණ ධර්ම තුලින්ම ඇතැම් අය කිට්ටු වෙන්න පුළුවන්. ඒ වගේම ඒක තුලින් අර නරක දේවල් නම් බොහොම ඔය මද්ද්‍රව්‍ය තවනෙකුත් විෂම දේවල් පැතිරීම. මේ ඊටාම පහසුයි රෝග පීඩා රෝග වගේ වසංගත රෝග වගේ නමුත් ಗುಣධර්ම බොහොම හිමින් වැඩෙන්නේ. ඒ වාට ඇදෙන අය අඩුයි. නමුත් Taman හොඳ නරක වටහාගෙන ධර්මයේ අර බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව ඒවා తాවකාලිකව ආත්මාර්ථය වාමින් හිතන්න තියෙන తాවකාලිකව ඒක Tamanට යහපත සැලසුණත් භයානකන්දමින් අනාගතයේ ඒ කර්ම විපාක ගෙවන්න වෙනවා. ඒක නිසා අර අවිසංවාදනතා කියලා කිව්වේ නොරවටන බව. තමාගේ මිත්‍රයා නොරවටන බව. ඒ වගේම නිරන්තරයෙන්ම දැන් හොඳ මිතුරන් ගැන කියලා තියෙනවා ආත්ම පරිත්‍යාගය කරන්නවත් සූදානම්. මිත්‍රයා වෙනුවෙන්. අර නියම මිත්‍රයා ගැන කියනකොට සමාන සුඛ දුක්ඛ ආදී කියලා කියුනේ. ඒ මිත්‍රයා ආපදාවටපත් වුණාම අතහරින්නේ නැහැ. මිතුරුතුමෝ දුක සැප දෙකේ හිම කැමැති විතුසිතුවම් රූමෙන් පිටු නොපාවිති කියලා අපේ අතීත කවියන් කිව්වේ. නියම මිත්‍රයා නම් විතුසිතුවම් මගේ ආපසට හැරෙන්න ආපදාවන් හිපවාත හරින්නේ අන්න ඒ නියමිතයෙන් පිළිබඳ හැකියාව එකක් මෙතෙන් පිටාර කිව්වේ. බොහෝ දෙනා අර සම්පත්තිය නම් වුණාම ඵලධර්ණ දසට එන්න වගේ වවුලන් එහෙම එන්න වගේ ඇදිලා එනවා. ඒ ටිකක් අඩුපාඩු පේන හැටියට අමාරුවට වැටුණ හැටි අතහැරලා යනවා. ආය වෙනුවට අර ඒ බුදුරජාන් වහන්සේ දක්වලා තියෙන අර සුහද මිත්‍රයන්ගේ ගුණ ධර්ම දිනු කරගන්න බලන්න ඕන. ඒ වගේම අර මිත්‍ර ප්‍රතිරූපකෙයින් පිළිබඳව දක්වපු ධර්ම තමා තුළ තියෙනවනම් ඒවා දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේ සිගාලෝ වාද සූත්‍රයේ දීලා තියෙන පුදුම විදිහේ අපි මෙතනින් ඇල්ලුවේ එක පැත්තක් විතරයි. එක දිශාවක් විතරයි ඇල්ලුවේ හය දිශාවෙන් හයින් පංගුවයි කිව්වේ සිගාලෝ වාද සූත්‍රයෙන්. එතකොට ඒක තුලක් තියෙනවා හුඟක් අපිට හිතා ගන්න දේවල්. එදා එදිනදා ජීවිතේට ගිහියන්ට පමණක් නෙමෙයි පැවිද්දන්ටත් සකල ලෝක වාසීන්ටත් මොකද අපි ගත කරන්නේ සමාජයක් තුලයි. අපිට ගත කරන්න ජීවිතය ගත කරන්න වෙලා තියෙන සමාජයක් තුලයි. ඒ සමාජය ආරම්භ වෙන්නේ නිවසින්. අර මව්පිය දූ දරුවන් අඹ දරුවන් ආදීන් කොට ඉබේම අන්‍යෝන්‍ය විශ්වාසයේ අන්‍යෝන්‍ය සංග්‍රහය කියන සංකල්පේනවා. ඒකම තමයි මිත්‍රයන් තුලක් තියෙන්නේ. කොට මිත්‍රයන් දෙදෙනෙක් අතර අර කල්යාණ මිත්‍ර සම්බන්ධය තුලින් දැන් අර කෝලිත උපතිස්ස ආදීන් ඒ Taman ලබාගත් ධර්මයේ හිතම් බෙදාගත්තා. ඒ වගේම ඒ බත්පත පවා බෙදා ගන්නවා. ඒ විදිහට සමහර අවස්ථාවල තමන් निराහාර සිට මිදුණා ඒ විදිහේ දේවල් උපකාර කරනවා. අන්න ඒ විදිහේ තත්වයක ඒ ගුණ ධර්ම වඩා ගැනීම අනුසස් තියෙන බව ධර්මානුකූල අපි තේරුම් ගන්න ඕන. කර්මය කර්මවාදය විශ්වාස කරනවා නම් ඒකයි බුදුරජාණන් වහන්සේ මේක දක්වලා තියෙන්නේ මෙලොවට විතරක් සීමා කළොත් ඇත්ත වශයෙන් දිනන්නේ අන්න අර පාප මිත්‍රයයි දිනන්නේ මිත්‍ර ප්‍රතිරූපකයයි වටපිට බැලුවාම පේනවා නමුත් ඒ දිනීම පරාජයක්මයි ධර්මානුකූල බැලුවා. මොකද වැඩි කල් තියෙන්නේ නැහැ. වැටෙනකොට වැටෙනවා. ඒ ඒ තැනත්ත වැටෙන වෙලාවට කවුරුවත් උදව් කරන්නේ නැහැ. අන්න ඒක නිසා අපි නුවණින් කල්පනා කළා මේ දීර්ඝ සංසාර ගමනක් යන එකේ අර යමක් ඉගෙන ගන්න තියෙනවා නම් ජාතකතාවල අන්න අතන හරක තමයි බෝධිසත්වයන්ගේ ඒ දීර්ඝ කාලයක් සංසාරේ වෛරකාරී කැටියට දෙව්දොපින් වෙනුවෙන් පවා ඇතැම් අවස්ථාවල කර පුදුම පරිත්‍යාග අන්න ඒවා ගැන හිතලා ජාතක කතා කියන එක අපි දැන් එච්චර ගණන් ගන්නේ නැහැ මේ කාලේ. නමුත් ඒවා තුලින් තියෙන වටිනා ටික අපි ගන්න ඕන. ඒ කෙසේ වෙතත් මේවා කතා රසය තුල නිමග්න වෙලා අනිත් ඒවා අමතක කිරීම නොවේ. මේ ජාතක කතාව දැන් මෙතනත් මේ ප්‍රේමිය කුමාරයාගේ ඒ පුදුම ඒ අදිෂ්ඨාන ශක්තිය ඒක අපි දිගට කිව්වේ නෑ ඒ ජාතක කතාව දිග නිසා ඕන කරන හරිය කිව්වා. එතෙන්දී තමන් රජකනත් ඇතෑරලා ඒක ඇතෑරීම සඳහා අන්තිමට වනයේට ගිහිල්ලා තවුස් දම් රැකින මහ පුදුම චරිතයක් එතන තියෙන. ඉතින් එදිනදා ජීවිතයේදී අපි කල්පනාකාරී වෙන්න ඕන. තමාගේ දියුණුව ප්‍රගතිය සලසා ගන්න නම් අර කියාපු මිත්‍ර ප්‍රතිරූපකෙන්ගෙන් පාප මිත්‍රයෙන් බේරිලා සුහද කල්යාණ මිත්‍රයින් සමීප වෙලා තමන්ගේ දිනදා ජීවිතේ පමණක් නෙවෙයි අර අත්තක්කායි මිත්‍ර කියලා කියන ආකාරයට තමන්ට සුගතිගාමී වීමට යටත් පිරිසෙන් සුගතිගාමී වීමට උඩත් පිරිසෙන් මේ ශාසනයෙන් දක්වන උත්තම පරමාර්ථය වෙන සසිරු ජාති ජරා ව්‍යාධි මරණ ආදී සසර දුක් කෙලවර කළා අර බුදුරජාණන් වහන්සේ නැමැති ඒ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් මහන්සිය ලෝකයට වදාළ ධර්මයන් යමින් තමන්ගේ උත්තමාර්ථයන් සාක්ෂාත් කරගන්නට අධිෂ්ඨාන කරගන්න ඕන. ඒකට අද දින මේ පින්වත් පිරිස තම තමන්ගේ ශක්ති ප්‍රමාණය මේ නෙක්ඛම්මේ යම් ප්‍රමාණයකට අද්දුටුවා සීලක සමාදන් වෙලා අද දවසේ භාවනාවට යොමු වෙලා ගත කළා. මේ අවස්ථාවේ අපි විකාශ කළ දේශනාත් උපකාර කරගෙන තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් තියනවා නම් හරි ගස්සගෙන ආධ්‍යාත්මික ජීවිතයේ තම ඉදිරි ගමන සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රයත් උපකාර කරගෙන හැකිතා කික්මනින් මේ ශාසන පහන නිවෙන්න කලින් ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන මාර්ගවලට පිවිදෙන තුම මහා මහණෙනි සාක්ෂාත් කරගැනීමට උත්සාහවත් වෙන්න ඕන. කොට අවීචේස යම් තාක් අවීචේස තකනිකා දක්වා මෙවැනි ධර්ම දේශනාවන ධර්ම ශ්‍රවණය කුසලක් සම්මෝදන් වීමට කැමැති නම් මෙදෙනෙක් අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින තුම මහා මහණෙනි සැනසෙත්වා ආත්මනාමිතර ගන්න. එතන මේ ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං सब्बे देवान्मोदन्तु सम्बसम्पत्ति सिद्ध्या सब्बे देवान्मोदित्वा गच्छन्तु अनुकम्पनम् आकाशट्ठात् ब्रह्मट्ठा देवानादहमिर इन्द्रन्तान्मोदित्वा चिरं गच्छन् शासनम् आकाशट्ठात् ब्रह्मट्ठा आकाराठार्ब्रह्माठा देवानाग पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन् दुःखपत्ताग्नि दुःखाभयपत्ताग्नि भय शोकपत्ताग्नि शोकान्ति सर्वे विपान् दुःखपत्ताग्नि दुःखाभयपत्ता शोकान्ति सर्वे विपान् दुःखपत्ताग्नि කාම තාපනිසෝ සම්පේමා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධි සතං සමාධිනෝ තුයාමි පානක හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධි සතං සමාධිනෝ තුයාමි පානක හිමිනා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වං කරායෝ සුඛී දීඝායු භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ම ජීවිතං සබ්බ බුද්ධාං භාරේන සදා සච්චිධමං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ම ජීවිතං සම්ම ධම්මාන් භාවේන සදා සතිධනන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සතිධනන්ති අභිවාදන සීලිස්සේ මුක්ඛං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්දන්ති ආරියන්න සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේකේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සංඛති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.